ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ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 මූලාසනාරූප ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනෙකුත් සියලුම යෝගාවචර පිරිසගෙන් අවසර අපි කරගෙන යන විපස්සනා ධර්ම දේශනා මාලාවේ මේ වෙනකොට විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය වෙලා තිබුණේ මේ සංසාර වටය පිළිබඳවයි. මේ සංසාර වටය කියන එක බොහොම සංකීර්ණ කොම ඝන බහල විසම චක්‍රයක් මේ පිළිබඳව භාවනා කරන යෝගීන්ට තමන්ගේ එදිනෙදා භාවනා කර්මාන්තය හා එකතු කරගෙන ඒකට අත්වල දෙන මූල ධර්ම කොටස් කීපයක් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. අපි ඉදිරිපත් කරගත්තේ මේ මූල ධර්මත් යෝගාවචරයෙන් තම තමන් වශයෙන් අත්දකින අත්දැකීමක් කියන දෙක සමබර කරමින් කරගෙන යන යෝග කර්මයන්ට මේ ධර්ම දේශනාවෙන් පිටුහලක් කුකුලක් ලැබෙන ආකාරයටයි. ඒ අනුව මේ සංසාර වටය මේ විෂම චක්‍රය බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය කොටස් වශයෙන් කරලා සාමාන්‍ය තේරුමකට ලක් කරගන්න පුළුවන් විදිහකට තුනකට බෙදලා තියෙන ආකාරය දැන් මේ පිළිස අහලා දැනගෙන තියෙනවා. එහෙමනම් ප්‍රථමයෙන්ම සංසාර වටේ මුලද කියලා පෙන්ලා වදාරන්නේ කෙලෙස් වටයයි. කෙලෙස් වටය නිසා කර්ම රැස් කිරීම නිරන්තරයෙන් සිදුවෙන නිසා ඒකට කර්ම වටය, කම්ම වටය කියලා සඳහන් කරනවා. කම්ම වටය කියන කෙලෙස් රැස් කිරීම යන්තාක් අඛණ්ඩව සිදු වෙනවද ඒ කර්මයන්ගේ විපාක දෙන අඛණ්ඩව විපාක ප්‍රවැත්වීම කියන විපාක වටේ නොසිඳී පවතිනවා අපිට අද ලක් වෙන ප්‍රශ්න ඉදිරිපත් වෙන දුෂ්කරතා ගැටලු ගැහැට ගැන කල්පනා කරනකොට මතක් කරගන්න තියෙන්නේ ඒවා අර විපාක වටයයි පෙර කළ කර්ම නිසා අපට ලැබෙන විපාක වාරයයි අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී කරන්නේ මේ විපාක වටේ ගිලිලා එයින් ගොඩ ගන්න බැරුව දඟලන දඟලිලක් ඒ තරමටම විපාක රාශි වශයෙන් පවතිනවා විවිධ වශයෙන් පවතිනවා අපේ දැනුම සීමාව ඉක්මවා පවතිනවා මේ නිසා දවස පුරාම මේ කරගෙන යන සටන ජීවිත සංග්‍රාමයේදී අපි කරන්නේ මේ විපාක වටය විපාක රැල්ලට ඉහළ පහළ යමින් අඳෝනාක් නගන එකයි. නමුත් කාමදායකවත් මේ විපාක එක්ක හැප්පිලා විපාකත් එක්ක ගිහිල්ලා නැත්නම් විපාක ජයගෙන සංසාරේ බිඳලීමක් සිඳලීමක් කරන්ට අපහසු බව සියල්ල දන්නා වූත් සියල්ල දක්නා වූත් ආගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනහැර දක්වන්නට යෙදුනා මක් නිසාද විපාක කියන්නේ ඵලයෝ. මේකට හේතු වෙන්නේ කර්මයෝ. අපි රැස් කළ කර්ම කර්ම ප්‍රමාණ කුසල කර්ම අකුසල කර්ම අප්‍රමාණයි විවිධයි විසමයි මේ නිසා ඒ වගේ විපාක වාර එන වෙලාවේදී විපාකවලට බෙහෙත් බඳලා විපාකවලට ප්‍රතිකර්ම කරලා අපිට ඉස්වැස්මක් ඉසයිස්මක් ලබන්න අමාරුයි මේ නිසා ජීවිතය පිළිබඳව විපස්සනාව පැත්තෙන් බලන යෝගාවචර කෙනෙකුට විපාක පිළිබඳව ඉවසීමේ ශක්තිය තියෙන්න ඕන. තිබිලා කල්පනා කරගන්න ඕන මේ විපාක මේ බාහිරේ ඉන්න ඇත්තන්ගේ තමන් ඉන්න තැන ඒ කාල ගුණේ දේශ ගුණේ ප්‍රශ්න විතරක් නෙවෙයි තමන්ගේම කර්මයක් තදින්ම බලපාන නිසා මේකට වගකිය යුත්තා තමාම බව විපාක ඉවසන පුද්ගලයා වටහා ගන්න ඕනේ ඒ නිසා ප්‍රඥාවන්ත වෙන්න ඕන. ප්‍රඥාවන්ත උනේ නැත්නම් විපාක රැල්ටම අහු වෙලා කර්ම රත්න වටේ කියන එක තේරුම් ගන්නටම බැරුව උපදිලා තේරුම් ගන්නටම බැරුව මිය යදෙනවා. කර්ම වලින් කර්ම අත ගන්නට දැන ගන්නට තේරුම් ගන්න බැරුවම විපාක මට්ටමේදීම ජීවිතය හමාර වෙනවා. නමුත් යෝගාවචර පිරිසක් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් වශයෙන් හඳුනාගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ ධර්මයේ මේට වැඩි ගැඹුරක් අතුලාන්තයක් පෙන්වා දෙනවා. එහෙමනම් මේ විපාක වටය නතර කරන්න නම් විපාක දැනට ලැබෙන විපාක වාරය පිළිබඳව උපේක්ෂා වෙලා ඉවසලා ඒකට හේතු වෙන කර්ම පිළිබඳව සම්මතකතා සම්මාදිට්ඨිය අනුව කල්පනා කරලා ප්‍රඥාව පහළ කරගන්න ඕනේ. ඒ කර්මත් දැනට සිද්ධ වෙලා හමාර නිසා ඒවා වෙනස් කරන්න පුළුවන් ශක්තියක් අපිට නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ක්‍රමයෙන් ගැඹුරකට අතුලාන්තයකට අපේ දැනුම යොමු කරවලා මේකට හේතුව කෙලස් වර්ගයයි. එහෙමනම් අපි අනාගතයේ හෝ ඇතිවෙන්න පුළුවන් කර්ම විපාක නැත්නම් කර්ම වටේ සහ විපාක වටේ පිළිබඳ සංවේගය බයක් ඇත්නම් අද අද වර්තමානයේ එළඹ සිටියා වූ මේ කෙලෙස් වටේ සිඳීම ආරම්භ කරන්න ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ආරාධනාව මේ යෝගාවචර පිරිසකට. ඒ ආරාධනාව පිළිඅරගෙන පූර්ණ කාලීනව යෝග ජීවිත ගත කරන මේ පිරිස දැන් මේ යෙදී සිටින්නේ අන්න එවැනි සත්ක්‍රියාවක. ඒ නිසා අපි ඒ ක්‍රියාවේ යෙදී ඉන්න අතරම කොහොමද විපාක වර්ගයේ කම්ම වර්ගයේ බලපාන්නේ කොහොමද කර්ම වටයට කෙලස් වටය බලපාන්නේ මේ එකින් එක එකින් එක හැද්දැඳිලා යාවෙලා අවසානයේ විසම වූ සංසාර චක්‍රයේ වක්‍රයක් වශයෙන් කරකැවෙන්නේ කොහොමද කියලා දැනගත්තාම ඒ කියන්නේ දෙදේ දැනගත්තාම අපිට පුළුවන් වෙනවා ඒ පිළිබඳව ලද ලද අවස්ථාවේ ප්‍රතිකර්ම වශයෙන් ශික්ෂණයක් පවත්තන්ට විපස්සනා වඩා මේ කෙලෙස් වට්ටය අනුව කර්ම වට්ටයක් කර්ම වට්ටය අනුව විපාක වට්ටයක් කියන එක විස්තර කරන්න අපි පෙර දින ධර්ම දේශනාවලදී ගහක පැවැත්ම උපමා කරගත්තා. ගහක ජීවත් වෙන තාක් ඒ ගහේ පැතිරී ගිය තෙතමනයක් පවතිනවා. ඒ තෙතමනේ පෝෂණය කරන සෙවල පට්ටයක් ගහ පුරා පැතිරී පවතිනවා. ඒ සෙවල පට්ටයෙන් තමයි අලුත් පටක අතු ඉති කොළ මල් මුල් හදලා කපලා වෙන් කරලා වවලා දෙන්නේ. මේ වැවෙන දේ අර තෙතමනේ හොඳට ආරක්ෂා වෙලා පෝෂණය වෙනවා. ඒ අනුව මේ සෙවල පට්ටය තෙතමනේ පවතින තාක්කල් ගහ අතු ඉති කොළ කඳ මුල් ආදී විදිහට වැවෙනවා. මේවා තමයි අපේ මේ කෙලස් වර්ගය, කම්ම වර්ගය, විපාක වර්ගය වශයෙන් එක සංසන්දනය කරලා බලනකොට මේ සෙවල පට්ටේ නැත්නම් ගහේ තෙතමනේ කෙලෙස් විපාක කෙලෙස් වර්ගය හා සමානයි. ඊ අනුව වැඩෙන ගහේ කොළ, හතු, ඉති, මල්, මුල්, කඳ ආදී දේවල් කම්ම වර්ගය හා සමානයි. මේ කම්ම වර්ගයේ තියෙනවා බෝ වෙන්න පුළුවන් ශක්තියක්. බෝ කරනවා කියල කියන්නේ නැවත වාරයක් ඇති කරන්න පුළුවන් ශක්තියක්. සමහර ගස්වල කඳන් කැබලි වලින් බෝ කරන්න පුළුවන්. සමහර ගස්වල කොළ වලින් බෝ කරන්න පුළුවන්. සමහර ගස් වලින් ඇට වලින් බෝ කරන්න පුළුවන්. සමහර ගස් මුල් කෑලි වලින් බෝ කරන්න පුළුවන්. හැබැයි ඒ බෝ කරන කොයි කොටකෙත් තෙතමනේ තියෙනවා. අඳුම තරමින් ඇට වලට ආවත් ඒ ඇට වියලලා අපි ගත්තත් ඒ ඇටේ ජීවේ රඳා පවතිනවායි කියලා කියන්නේ ඇටේ ඇතුලේ ජීව ශක්තිය තෙතමනේ පවතිනවා නම් ඊට පස්සේ ඇටේ හෝ වේවා කොළේ හෝ වේවා අතුවිත කැබල්ලක් හෝ වේවා කඳ හෝ වේවා මුල හෝ වේවා ඒකට අවශ්‍ය තෙතමනේ උණුසුම එහෙම දුන්නාම අන්න විපාක වාරයේ වශයෙන් නැවත අර මුල් ಜಾති ගහක් අර කොටසෙන් බෝ කරනවා. ඒ මුල් මව් ගහේ ඉඳලා දෙවණියට ඇති වෙන දෙවණි ගහ දක්වා අර තෙතමනිය සැඟවි ගමන් කරනවා. මේ තෙතමනිය වියදී ගියොත් අලුත් ගහක් එන්නේ නැහැ මැලවි යනවා. ඇත වේලිලා ගියොත් පිච්චිලා ගියොත් බෝ වෙන්නේ නැහැ. අතු විති මල් වියලිලා ගියොත් බෝ වෙන්නේ නැහැ. ඒ නිසා අලුත් ගහක් බෝ වීම නිවිනි නිසිනින්දේ හීන් හැරේ යකින් උලේ සිට මේ විදිහට තමයි අපි මේ භවයේදී මේ කෙලෙස් වටේ කියන තෙතමනේ අප තුල පවතින තාකල් අපි මේ නාම රූප වශයෙන් ඇති මේ సంతාණේ වඩනවා බෝ කරනවා ඒ බෝ කරන නාම රූප సంతාණේ තවත් නාම රූප సంతාණයකට මේ කර්මය එහා තල්ලු කරන්න පුළුවන් ශක්තියක් ජග්ව පවතිනවා કૃષ્ණා වශයෙන් මේකට කියනවා පාළි බොහොම ලස්සන වචනයක් භව නෙත්‍ය කියන. මේ භවයේ ඉඳලා එහා භවයට නෙත්‍ය කොන හදලා දෙනවා මේ තෘෂ්ණාව. හරියට අර ගහේ කෑව පටකයක වීදියත් ආවුසවල පටේවා. ඉතින් අපි ඒ ගස් වර්ගයේ බෝ වීම නතර කරන්න ඕනේ නම් අපිට සිද්ධ වෙන්නේ මේ සෙවල පටය මේ තෙතමනය සිඳලන්න ඕනේ. එහෙම නැතුව ඒ ගහ විනාශ කරන්න අමාරුයි. කපා ගහේ ඒ චක්‍රාකාර ගමන නතර කරන්න අමාරුයි. මේ සඳහා ගන්නා වැඩපිළිවෙලට පාලියෙන් කියනවා ප්‍රයෝග කියලා. ප්‍රයෝග ශක්තිය තියෙන්න ඕනේ තියෙන කෙනා ඒ ගහ විනාශ කිරීමේ අදහසෙන් එක්ක ගහට බෙහෙතක් හෝ විදිනවා. එහෙම නැත්නම් මුල් අතු කපලා ගමනවා කපලා දාලා ගහට ලැබෙන තෝර ජලය තෙතමනිය ඉරේලිය වාතය උණුසුම ආදී දේවල් වලින් වෙන් කරපුවාම අන්න කෙලෙස් වටය වියලී යනවා, තෙතමනේ වියලී යනවා. මේ ගහේ પરම්පරාව කැපිලා යනවා. ඒ වාගේම තමයි අපේ මේ ජීවිතයේ මේ අපේ තුල ඇත්තා වූ කෙලෙස් වටේට ඇසීම් වලින්, දැකීම් වලින්, ආග්‍රහණයෙන්, රස බැලීමෙන්, ස්පර්ශ ලැබීමෙන්, හිතෙන් හිතවිලි හිතීමෙන් පෝෂණය ලබන තාක්කල් මේ කෙලෙස් වටේ වැවෙනවා. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, හිතවිලි කියන අවශ්‍ය අමුද්‍රව්‍ය ලැබෙන තාකල් කර්ම රැස් වෙනවා. ඒ సంతානය තුල කර්ම රැස් වීම සිදු වෙනවා. මේ කර්ම විපාක නොදී ඇරෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම විපාකවත් එකට බැඳෙනවා. ඒ නිසා අපි යෝගාචර පිටසක් වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. අද මේ අපිට ලැබිලා තියෙන මේ ශරීරයේ උස මහත කළු සුදුකම වර්ග ಜಾති ભેදේ නෙවෙයි. ඒක පෙර කළ කර්ම වල විපාක නිසා අපි මේ ශරීරය උපයෝගී කරගන්න ඕනේ නැවතත් අදින් මැත්තේ අන්න අර විදිහේ ශරීර సంతාන ඇති කරන මනුස්ස භව, තිරිසන් භව, പ്രേත භව, අපාය උප්පත්ති, දිව්‍ය ලෝක උප්පත්ති ඇති කරන ශරීරයක් හයක් ඇති නොවන විදිහේ කටයුත්තක් කිරීමට මේ අද දැන් කෙලස් දුරු කිරීමේ වැඩපිළිවෙලකට මේ දැනුම අපි පාවිච්චි කර ගන්නවා. ඒ නිසා අපේ යෝගාවචර ජීවිතයේ ප්‍රධානම අවධානය යොමු වෙන්නේ කෙලෙස් වටේ සම්බන්ධයෙන්. කෙලෙස් වටේදී අපි දන්නා ප්‍රමාණයට දැනටම කොටස් තුනක් තියෙනවා. අවිද්‍යාව වශයෙන්, තෘෂ්ණාව වශයෙන්, උපාදානීය වශයෙන්. අපි එදා සාකච්ඡා කළා අහුම් කන් දෙන අවස්ථාවකදී කොහොමද අසතියෙන් සිහියකින් තොරව මානසිකාරයෙන් තොරව අහුම් කන් දෙනකොට අවිද්‍යාව දිගට පවතින හැටි, තෘෂ්ණාව වැඩෙන හැටි, උපාදානිය වැඩෙන හැටි. ඒ වාගේම තමයි විශේෂ සංදිස්ථානයක් වශයෙන් අපි තේරුම් අරගත්ත අවි අවිද්‍යාව පවතින තාක්කල් ඒ කියන්නේ අහන අවස්ථාවේදී මෙනෙහි නොකරන තාක්කල් අහන අවස්ථාව මානසිකාරයට නමංවා ගන්නා තාක්කල් සංහාව පහළ වෙනව වේදනාවට අනු වේදනා පත්‍ය සංහා කියන සංදිස්ථානයේ හොඳට සරුවට කියනවා. අර සුඛ වේදනාවක් නම් ඒ අනුව තෘෂ්ණාව පහළ වෙන හැටි අපි එදා සාකච්ඡා කරා. මෙන්න මේ සංදි ස්ථාන පිළිබඳව තව ටිකක් විස්තර කිරීම ප්‍රයෝජනවත් වෙනවයි කියලා පේනවා මේ යෝගාවචර පිළිස මේ ධර්මයෙන් වැඩ ගන්නා හැටි දකිනකොට. ඒ නිසා එන්නේ මේ සංදි ස්ථාන සම්බන්ධව තව ටිකක් සවිස්තර ඉදිරිපත් කිරීමයි අද ධර්ම දේශනාවේ බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන අභිධර්මයේ පදාර්ථයක් හොඳට දන්නවා ඇති. නමුත් වැඩියට ප්‍රමාණවත් වෙන විදිහේ අත්දැකීම ලබා ගැනීමට ප්‍රමාණවත් වෙන විදිහේ මූල ධර්ම ටිකක් ලං කරගත්තොත් නාම ක්‍රියාවලිය පටන් අර ගන්නවා යම් කිසි තැනක අපේ ශරීරය වශයෙන් නැත්නම් ඇහැ කන, නාසය, දිව, ශරීරය, හිත කියනවා මේ ద్వාර හයයි. ඒ ద్వාර වලටම ගොදුරු වෙන ආරම්භන කියනවා. ඇහැට රූප ගොදුරු වෙනවා. කනට ශබ්ද ගොදුරු වෙනවා. නාසයට ගන්ධ සුවඳ ගොදුරු වෙනවා. දිවට රස ගොදුරු වෙනවා. ශරීරයට ස්පර්ශය ගොදුරු වෙනවා. හිතට ධම්මාරම්මන ගොදුරු වෙනවා. මෙන්න මේ ආරම්මණය නියම ద్వාරයට දොරටුවට ගැටෙනකොට එහි ඇති තීව්‍රතාවයේ මත මුගේ ප්‍රකට දීප්තිමත් දර්ශනයක් නම් රූපයක් නම් ඇහැ තමයි ඉස්සර වෙන්නේ ඒ අනුව හිත යෙදෙනවා ඒ වැඩ පිළිවෙලට හිත අනිත් ඒවා අමතක කරනවා ඒ අවස්ථාවේදී අහන්නේ නැහැ යස්සාදී රස බලන්නේ නැහැ ගඳ බලන්නේ නැහැ ස්පර්ශ ලබන්නේ නැහැ හිතන්නේ නැහැ වහාම දැකීම විශේෂයම එතකොට ඒකට කියනවා චක්කු විඥානය පහළ වුණයි කියලා මේ චක්ක විඥානේ පහළ වෙන්නේ රූපයත් ඇහත් නිසා. මෙන්න මෙතනින් ඉඳලා රූපයයි ඇහයි කියලා කියන්නේ රූප ධර්ම. ඒ රූප ධර්ම නිසා නාම ධර්මයක් වශයෙන් චක්ක විඥානේ පහළ වෙනවා. හිත යෙදෙනවා එතෙන්ට. එතන පටන් මේ තුන එකට ගමන් කරනවා. සද්දෙත් ඇහිමින් තියෙනවා. ඇහත් අරගෙන තියෙනවා. ඒ අනුව හිත හිතේදීලා ස්පර්ශය සංගතියට යනවා එකතුව ගමන් කරනවා එතකොට ස්පර්ශය අනුව වේදනාවක් විඳිනවා මේ විඳින වේදනාව අනුව ප්‍රිය භාවේ නම් සංහාවක් අප්‍රිය භාවේ නම් මේක නොවේවා මට හොඳ දෙයක් ලැබේවා කියලා වෙන දෙයක් පිළිබඳ සංහාවක් ආදී විදිහට වේදනා පත්‍ය සංහා කියන මේ පියවරෙන් පියවර අපි නොදැනුවත්වම හීනූලේ යටිනූලේ අපි සංහාව කියන තැනට ලුහුතලා යනවා ඇදගෙන වැටෙනවා භාවනා කරන යෝගාවචරයේ පැත්තෙන් ගත්තොත් ප්‍රකට උපමාවක් ඉදිරිපත් කරගෙන භාවනා කරගෙන ඉන්නකොට යෝගාවචරය මුල් විනාඩි 10 15 නම් අර කලින් සක්මන් කරලා කය හොඳට සම්පාංශනය කරගෙන සමාහණී වෙලා තියෙන නිසා කරදරයක් නැතුව කය තැම්පත් වෙලා තියෙන දෙයක් තියෙනවා. නමුත් ක්‍රමයෙන් මේ කයේ වේදනාව මතුවෙන්න පටන් ගන්නවා. මේ වේදනාව නිසා Taman ඉඳගෙන වාඩි වෙලා ඉන්න තැන ඇට පෑදිලා කියන තැන් හොඳට ඇටෙන්න පටන් අරගන්න. එහෙම නැත්නම් පදට නැමිලා තියෙන සංදි ස්ථානවල ඇට ඇති ස්ථානවල හෝ වේදනා ක්‍රමයෙන් මතුවෙන්න පටන් අරගන්නවා. මේ වේදනාව මතුවෙනකොට යෝගාවචරය එක්කෝ නිසි අවධානය වේදනාවට යොමු කළේ නැත්නම් මේ වේදනාව සුපුරුදු විදිහට නිතරම ඇවිල්ලා කයේ කාය ප්‍රසාදයට තට්ටු කරනවා හරියට අලුත්ෙක් ගෙදරට ඇවිල්ලා දොරට තට්ටු කරනවා වගේ. තට්ටු කරමින් ඉන්නවා. යම් කිසි වෙලාවක මේ කතා කිරීම, උද්දීපනය කිරීම, උනන්දු කරවීම ප්‍රකට වෙච්ච වෙලාවක යෝගාවචරයාගේ හිත ඒ දිහාවට යනවා. එතකොට කාය විඥාණය පහළ වුණා කියලා කියන්න පුළුවන්. එතනදී යෝගාවචරයට පුරුදු එදිනෙදා සංසාරගතව පුරුදු විදියට වේදනාව දුක් වේදනාව වැටෙන්න පටන් අර ගන්නවා. මේ දුක් වේදනාව වැටෙන වෙලාවේදී යෝගාවචරයාගේ මෙනෙහි කිරීම හරි හැටියට ඒ දුක් වේදනාවට නොයදුනා නම් ඒ පහළ වෙන දුක් වේදනාව නිසා මේ වෙනුවට වඩා හොඳ පහසු ඉරියව්වක්, හයේ පහසුවක් ඉබේම යෝජනා වෙනවා. මම මේ වෙනකොට අර තද වෙලා ඉන්න කියලා හිර වෙලා තියෙන තැන පොඩ්ඩක් ඉස්සුවොත් නරකද කියලා ඔන්න චේතනාවක් පහළ වෙනවා. ඉතින් අර යෝගාවචරයට වැටෙන්නේ මේ චේතනාව Tamange හොඳ කල්යාණ මිත්‍රෙක් විදිහට. මේ ඇති දුකට පිහිට වෙන්න ආපු ඈතක දුරක ඉඳලා ආපු වටිනා වැදගත් කල්යාණ මිත්‍රෙක් විදිහට ඉතින් මේ යෝගාවචරය අර චේතනාව ආදරයෙන් බාල අරගෙන දැන් මේ වෙනකොට තියෙන සමාධිය කැඩෙන්නේ නැති වෙන්න නම් එකයි කරන්න තියෙන්නේ මේ ඉරියව ඩිංගිටක් වෙනස් කරන්න ඕනේ කියලා අන්න අර චේතනාවට ඉඩ දෙනවා. ඉඩ දුන්නාම ඒ චේතනාව දිගේ දැන් හිත සම්පූර්ණයෙන්ම වේදනාව දුරු කරලා නැත්නම් ඉන්න ඉරියව වෙනස් කරලා වෙන ඉරියවක සැපයක් බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙලා හිත කය වශයෙන් ඒ විෂයෙහි ප්‍රයෝග කරනවා. කරලා නොතැනෙන්ට යහන්තන් පය එක ඔසවනවා නැත්නම් ඉරියව්ව එහෙම කරනවා. කරලි කරලා හිතන දැන් සමාධිය හරියයි දැන් යනවා මූල කර්මස්ථානයේ පින්වීම හැකිලිම මෙනෙහි කරන්න. යාන්තම් එකවරයක් දෙසරයක් මෙනෙහි කරනකොටම අර වේදනාව වෙනස් ස්වරූපකින් ඇවිල්ලා අර පරණ පුරුදු විදිහටම කාය ප්‍රසාදය පිටගවනවා. උද්දීපනය කරනවා. ඍතවනවා. ඍතවනකොටම යෝගාවචරයේ හිත දැන් තියෙන්නේ මූල කර්මස්ථානියත් වේදනාවක් කියන මේ දෙකේ කලකොල වෙනවා. මේ දෙකේ මිශ්‍ර වෙනවා. මේ අතරමැදට අර කලින් චේතනාව වගේම හිතවිලි එනවා. අර ඉස්සෙල්ලා කරපු වෙලාවේදී ඉවරයක් කරුවා නම් හරි ඒක එකවරම කරන්න ඕනේ. හොඳට ටිකක් වැඩිපුර කය සකස් කරගන්න ඕනේ කියලා අර චේතනාව ආදරයෙන් පිළිගන්න ගියොත් චේතනානුකූලව ඉබේම කය වැඩ කරන්න ගන්නවා. ඒ අතරමැද සතිය මූල කර්මස්ථානියෙත් නැහැ ඉරියව වෙනස් කරන ආකාරයේත් නෑ හිතවිලි වලින් ගහන වෙනවා ගහන වෙලා කල්පනා වෙනවා මේක වැඩිය හොඳයි නැගිටලා ටිකක් සක්මන් කරා නම් එහෙම නැත්නම් මොකක් හරි මේ ඉරියව වෙනස් කරා නම් හොඳයි කියලා නැති යමක් මේ වෙනකොට ළඟා නොකරගත්තා වූ වෙන ඉරියවක සපපාසව කල්පනා කරමින් ඉරියව වෙනස් කිරීම විසේ යනකොට අර කලින් බලාපොරොත්තු නැ සමාධියේ පැවැත්ම කොහොම වෙතත් හිතේ සතියක් නැති වෙනවා සමාධිය එන්නේ එන්නේ කැඩිලා බොහෝම ශීඝ්‍රයෙන් මේ යෝගාවචරය නැගිටලා යන්න පත්වෙටපත් වෙනවා. මේ මොකද ඒ තණ්හාව වේදනාවක් එක්කම අතරක් නැතුව පහළ වෙන තරමටම යෝගාවචරයේ මෙනෙහි කිරීම දුර්වල නිසා යෝගාවචරය මේ වැඩපිළිවෙල නොදන්නා නිසා සතිය නැති නිසා නමුත් මේ වෙනුවට දක්ෂ යෝගාවචරයක් අපි අරගත්තොත් දක්ෂ යෝගාවචරයා මූල කර්මස්ථානයේ මෙනෙහි කරමින් ඉන්නකොට ටික වෙලාවකදී අන්න වේදනාව මතුවෙන බව වැටහෙනවා යම් අවස්ථාවක මූල කර්මස්ථානයේ ප්‍රකටතාවයට වැඩිය වේදනාව ප්‍රකට වුණා නම් යෝගාවචරය ඉතාම සතියෙන් යුක්තව තමන්ගේ මානසිකාර්ය යොමු කරන වේදනාවට වේදනාව විසින් මානසිකාර්යය පැහැර ගන්නව නෙවෙයි යෝගාවචරයට පුළුවන් වෙනවා සතියෙන් යුක්තව මානසිකාර්ය වේදනාවට යොමු කරවන්න යොමු කරවලා ඒ වේදනා ස්ථානයේම මෙනෙහි කරන හිත අලවා තබාගෙන වේදනාව වේදනාව කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරනකොට වේදනාවට වෙන්න පුළුවන් තත්ත්ව තුනක් තියෙනවා. එකක් තමයි තිබුණට වැඩිය බොහෝම ශීඝ්‍රයෙන් වේදනාව තීව්‍ර වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් වේදනාව තිබුණ මට්ටමේම පවතින ඉඩ තියෙනවා. එහෙම නැත්නම් බැහැල යන්න ඉඩ තියෙනවා. යම් වෙලාවක නම් භාවනා උපදේශයට කල්පනා කරනකොට වේදනාව බහැලා යනවනම් යම් වෙලාවක මූල කර්මස්ථානයේ පක්ෂකත් අඩුවෙන් බහැලා ගියා නම් යෝගාවචර නැවත මූල කර්මස්ථානයේ හිත යොදලා භාවනා දිකට ගෙනියනවා. වේදනාවයි මූල කර්මස්ථානයයි සමසමව හිතන මට්ටමට આવොත් ඒක ඒ தත්ත්වේ පාදිනවන යෝගාවචරය මූල කර්මස්ථානට හිත යොදනවා. මොකද මූල කර්මස්ථානයේ ප්‍රධාන කරගෙන භාවනා ගෙනියන එක. නමුත් යම් වෙලාවක මූල කර්මස්ථානට වැඩි තීව්‍ර විදියට වේදනාව ධර්මව පවතිනවා නම් ඒ තාක්ෂියෝ ගාවතරය එහිම හිත තබාගෙන භාවනාව ගෙනියනවා වේදනාව මෙනෙහි කිරීම වශයෙන් මේ විදිහට වේදනාව මෙනෙහි කිරීමේදී යෝගාවචරයාගේ සූර භාවයක් පවතිනවා නම් මේ අහන ධර්ම කරුණු මේ වෙලාවට හේතු භූත වෙනවා නම් යෝගාවචරයා නැවත නැවත වීර්යය යුක්තව පසුන බසින වීර්යයෙන් යුක්තව අර වේදනාව තිබුණු තැනටම හිත යොමු කරනවා වේදනාව වේදනාව වේදනාව වේදනාව. එල්ලය හරියටම ගන්නවා වේදනාවේ උච්චතරම තැනට හරියට අල්පෙනි සිතුඩකින් පෙන්වන්නා වගේ එතනටම හිත තියාගෙන නිවැරදි එල්ලයකොත් නොනිමි වීර්යකොත් යුතුව දිගට මෙහෙය කරගෙන කරගෙන කරගෙන යනකොට යෝගාවචරයාගේ හිතයි වේදනාවයි පමණයි කියන්නේ. මට මේ වේදනාව වෙන්නේ දකුණු පසින් මට මේ වේදනාව වෙන්නේ වම් පසින්ය, කුඩු කයෙන්ය, යටි කයෙන්ය මොනවාක්වත් මතක නැති වෙනවා. සංධානය, රූප සතහන මතක නැති වෙලා කුඩු වේදනාව සම්පූර්ණ මුළු හිතට එල්ල වෙනවා. දැන් වේදනාවයි හිතයි පමණයි කියන්නේ. මේ අනුව සංධානයේ හිත ඈත් වෙනවා. ඈත් වෙලා කුඩු වේදනාවටම මූල දීගෙන ඉන්න වෙලාවේදී මේ ස්ත්‍රියාක්ය මේ පුරුෂයෙක්ය මේ මමය මේ ඔබය කියන සංකල්ප මුකුත්ම ඉඳීජක් නැති ඒ තරම්ම හිතයි වේදනාවයි මූණට මුණ දාලා එකිනෙක යා වෙලා පවතී අතරමැදට නීවරණ හෝ අයාලේ යන හිතවිලි හිඟ ගන්න බැරුව යනවා ඒ වෙලාවට යෝගාවචරය වේදනාව කියන්නේ මොකද්ද කියලා ඒ වේදනාවේ හාරණ ස්වરૂපය මේ වේදනාවේ දවන ස්වરૂපය කම්පන කලබන ස්වરૂපය අදින්න තෙරපෙන ස්වરૂපය. කැඩි කැඩි විසිරී යන ස්වરૂපය. මේ විදිහට වේදනාවේ ඇත්තා වූ ස්වභාවික ලක්ෂණු දැනගන්න. එහෙම නැත්නම් යෝගාවචරය වේදනාවේ කෘත්‍යය අවබෝධ කරගන්න. පැහැදිලිවම පිරිසිදුවම වේදනාව මෙච්චර වද දෙද්දි වේදනාව තමංගේ ප්‍රදේශයේ පැහැර ගන්න හදද්දි යෝගාවචරය අනුංගෙ දෙයක් බලාගෙන ඉන්නවා වගේ. අන්නර විදිහේ වේදනාව දිහා විචුව බලාන ඉන්නකොට යෝගාවචරයාගේ වේදනාව පිළිබඳ දැනුව ප්‍රඥාව මේ මුළු ජීවිතේ අවදාකත්ම කිච්ච ප්‍රමාණයට ඊතාන ආසන්නව ඊතාන උත්කෘෂ්ට වෙන්න පටන් ගන්නවා. එවැනි හිතක ඒ විදි වේදනාවම ප්‍රතිති වේදනාවම මෙනෙහි කරද්දී වේදනාවම අවබෝධ කරන හිතක ආම දායකවත් මේ වේදනාව මත වේවා කියලා කෘෂ්ණාවක් පහළ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. මේ වේදනාව නැතිලාමට සුවයක් පහළ වේවා, මගේ ශරීර ඉරියව් වෙනස් කරන්න ලැබේවා කියන චේතනාවක් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාරණා මොකද වේදනාව පිළිබඳ යථාව බෝධය සිද්ධ වෙන වෙලාවේ වේදනාව කියන රූප ධර්මයක් ඒ වේදනාව අත්දකින හිත කියන නාම ධර්මයක් දුක්ඛ ස්වરૂපයක් වශයෙන් යෝගාවචරයට පැහැදිලිව වැටහෙනවා. දුක්ඛේ පරිඤ්ඤයයන් දුක හාත්පසින් දැනගන්නේ මේ කියලා ඉඳගත්ත මේ යෝගාවචරයට නැත්නම් දුක්ඛ සත්‍යය මට වැටහෙවා කියන අදිස්ථානයේ භාවනා කරන යෝගාවචරයට මේ වගේ මිහිරි ඵලයක් ලැබිච්ච වෙලාවක මේ මිහිරි ඵලය කියලා කියන්නේ වේදනාවේ සුමිහිරිකම නෙවෙයි අවබෝධයේ ප්‍රකට භාවයත් ඍතු භාවයත් උත්සන්න භාවයත් නිසා ලොකු බැඳීමකින් ලොකු උනන්දුවකින් අර වේදනාව විශේෂිත පවත්වාගෙන යන්න පුළුවන් ඒ නිසා දුක ආත්පතින් දැනගන්නවා වේදනාවේ කරකවන හැටි අම්බරවන හැටි රත් කරන හැටි උණු කරන හැටි විසිරී යන හැටි තෙපොල් දෙන හැටි ගැස්ටි ගැස්ටි යන හැටි තද කරන හැටි තෙරපන හැටි මේවා දකින්නකොට දකින්නකොට යෝගාවචරය දුක කියන එකේ ආත්පස දැක ගන්නා සුදු නියම යෝගාවචරයක් විදිහට වේදනාව දිහා බලාගෙන ඉන්නකොට ඒකේ සංහාවක් පහළ වෙන්න ඉඩක් නැහැ එහෙම නැත්නම් මේ වේදනාව නැති වෙලා මට සුඛ ඉරියව්වක් පහළ වේවා කියලා ටිකක් පහළ වෙන්න ඉඩක් නැහැ. මේ දුක දැනීම නිසාම දුකට හේතු වෙනා වූ තෘෂ්ණාව දුර වෙනවා. තෘෂ්ණාවට ඉඩක් නැතුව යනවා. මේ විදිහේ මට සැප හිරියාවක් පහළ වේවා කියන චේතනාවකට හිත තියාගන්න සින්දාගන්න ඉඩක් නැතුව යනවා. හරියට වේදනාවයි හිතයි. ශක්තිමත්ව එකිනෙකා මූණ දාගෙන ඉන්නකොට යෝගාවචරයට උත්සුක දක්ුණ යට උඩ මොනවාක්වත් මතක නෑ සුදු වේදනාවයි සුදු හිතයි විතරයි. මෙන්න මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම අවිද්‍යාව විද්‍යාවෙන් ජයගත් අවස්ථාව. ඒ අවස්ථාවේදී ඒ යෝගාවචරගේ හිතේ මේ වේදනාව කොහොමද මේකෙන් ලෙඩක් වෙයිද අසනීපයක් වෙයිද ආදී බය හිතෙවිලි සැක හිතෙවිලි කිසිම දෙයකට ඉඩක් නැහැ හිත සම්පූර්ණ පිටු වෙලා ඍජු වෙලා ගොනු වෙලා වේදනාවට යොමු වෙනවා. ඒ නිසා වේදනාව මට වේවා කියන හැඟීම පහළ වෙන්නේ නැහැ. වේදනාව මට නොවේවා කියන හැඟීම පහළ වෙන්නේ නැහැ. තෘෂ්ණාවට ඉඩක් නැති වෙනවා. ඒ වගේම ඒ නිසා මේ භාවනාව මත ජීවිතේ පුරාම පවතිවා. එහෙම නැත්නම් මේ වේදනාව පවතිවා. එහෙම නැත්නම් වේදනාව නැති සුඛ අධ්‍යක්ීමක් ලබා ගන්න තමයි වෙන භාවනා මධ්‍යස්ථානට යන්න ඕන වෙන ගුරුවරයෙක් හොයන්න ඕන වෙන භාවනා ක්‍රමයක් හොයන්න ඕන කියලා දැඩිව ගැනීම මොනවාක්ද? ඒ නිසා නොදැනීම අවිද්‍යාව නිසා යම් කෙලෙස් රාශියක් පහළ වෙන්න ඉඩ තිබුණා නම් නතර වෙලා යනවා. තෘෂ්ණාව නිසා යම් කෙලෙස් ව්‍යාපාරයක් හිතේ පහළ වෙන්න තිබුණා නම් නතර වෙලා යනවා. උපාදානය නිසා දැඩිව ගැනීම නිසා යම් කෙලෙස් රාශියක් ඒ ක්ෂණේ පහළ වෙන්න තිබුණා නම් නතර වෙලා යනවා. ඒ වෙනුවට බුදු වේදනා පිළිබඳ දැනීම සම්‍යක් දෘෂ්ටිය ප්‍රඥා පහළ වෙනවා. මේක තමයි අපි එදා කෙටියෙන් සඳහන් කරේ මෝඩ යෝගාවචරය. අදක්ෂ යෝගාවචරය. සූර නොවන යෝගාවචරය තණ්හා වේදනාව නිසා ඒකාන්තයෙන්ම තණ්හාවට ඇදගෙන වැටෙනවා, ලෝතල වැටෙනවා, ලෙස්සල වැටෙනවා. නමුත් දක්ෂ සූර යෝගාවචරය තණ්හා වේදනාපච්චය තණ්හා කියලා කියන ඒකායන මාර්ගයේ මඟ හැරලා වේදනාපච්චය පඤ්ඤා කියන විදිහට ප්‍රඥාව පහළ කරගන්නවා. මේ අවස්ථාවේදී දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් නාම රූප වශයෙන් වේදනා නම් රූප ධර්මයක් ඒ දැනගන්නා වූ නාම ධර්මයක් හරි හැටි දැන ගැනීම නිසා අත්පටිපත්‍ය අවිද්‍යාව කියන දැන නොගැනීම නිසා කාරණාව නොදන්න නිසා යම් කිසි අවිද්‍යාවක් පහළ වෙන්න තිබුණා නම් ඒක නැතුව යනවා ඒ වගේම මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව ඒ කියන්නේ වේදනාව දිහා සැකෙන් බලලා බයෙන් බලලා ආපස්සට දුවන්න බලාගෙන බලන කෙනෙකුට පහළ වෙනවා මේ ශරීරයේ මේ විදිහට දෙවියොත් ලෙඩ වෙයි මේ හන්දිය ගැළවිලා යයි මේක වැටිලා යයි ඒ නිසා ඔය කිව්වට කමන්නේ කාටත් හොදෙන් කකුල වෙනස් කර ගන්න ඕන කියලා හිතවිලි රාශි වශයෙන් මිත්‍යා ප්‍රතිපatti අවිද්‍යාව පහළ වෙනවා. හරියට වේදනාවට මුහුණ දීලා කටයුතු කරන යෝගාවචරයට ඒ විදිහේ කල්පනා මිත්‍යා අදහස් පහළ වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා අවිද්‍යාවේ දෙපළුවම පණ නැතුව යනවා. දුර්වල වෙලා යනවා, විනාශ වෙලා යනවා. ඒ වෙනුවට ප්‍රඥාව පහළ වෙනවා. මේ අවස්ථාවේදී ශරීරයේ එහෙම නැත්නම් කාය ප්‍රසාදයේ කිටි කැවීමක් සිද්ධ වෙනවා වේදනාව වශයෙන්. ඒ වේදනාව කියන එක වර්තමානව අත්පනා පිට සිදු වෙද්දිම වේදනා අරමුණක් ශරීරයේ කාය ප්‍රසාදය උද්දීපනය කරද්දීම ඒ පිළිබඳව සම්පූර්ණ එල්ලේකින් යුක්තව අඛණ්ඩ වීර්යයෙන් භාවනා කරගෙන යනකොට වේදනාවේ කෘත්‍ය අවබෝධ වෙනවා. ඒ කෘත්‍ය අවබෝධ වීම නිසා යෝගාවචරයට ඒකාන්තයෙන්ම වේදනාව නිසා තණ්හාව උපදින්න තියෙන අවස්ථාව වෙනුවට ප්‍රඥාව පහළ වෙනවා. නමුත් නිකමිට කල්පනා කරලා බලනද මේ විදිහට වේදනාවේ උත්සන්න අවස්ථාවේදී වේදනාවට එල්ලකල හිතකින් අඛණ්ඩව මෙනෙහි නොකළොත් කොච්චරනම් විපල්ලාසයක් හිතේ මේ වෙලාවේ පහළ වෙන්න පුළුවන්. මේ වේදනාව කවමදාකවත් මූණ දීලා ජය ගන්න පුළුවන් කියන හිතක් සංසාරේ කවමදාකවත් පහළ වෙන්නේ නැහැ. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ පෙළ ගැස්මක් යොමු කිරීමක් උපදේශයක් අහුම්කන් දුන්නේ නැත්නම්. අපි ජීවිතේ පුරාම කෙරුවේ මේ ඉරියාපත වෙනස් කිරීම තුළින් දුක් වේදනාව මගහැරීමයි. දුක් වේදනාවට බය යෑමයි. දුක් වේදනාව දැකලා බිය වෙලා බිය ගොල්ලන්සේ පලා යෑමයි. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ උපදේශය මොකද්ද? කාය ජීවිත නිර්පේක්ෂ කායේත ජීවිතේත අනපේක්ෂකෝ පෝති කියලා යම් කිසි කෙනෙක් ඇත්ත ඇති හැටියේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් තේරුම් ගන්න ඕනේ නම් කාය පිළිබඳ ඇති ශරීර ආසාව දුරු කරන්න ඕනේ. ජීවිතේ නැති වුණොත් නැති වෙච්ච ආවේ කියලා විදිහේ වීරත්වයක් ඇති කරගන්න කෙනාට වේදනාව තුළින්ම කියන දුක් වේදනාව තුළින්ම මේ සා ප්‍රමාණයක් ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. යම් වෙලාවකන යෝගාවචරයාගේ වීර්ය බිඳිලා යන්නේ එතනදීම මේ අවබෝධඥානීය ප්‍රඥාව නැති වෙලා තෘෂ්ණාව වෙනවා. වේදනාව අනුව තෘෂ්ණාවට වැටෙනවා. යන්තාගුරට යෝගාවචරයා වීර්යම නැවත පවත්වමින් මේ වේදනාවේ කෘත්‍යම අවබෝධ කරගන්නේ කියන කල්පනාවෙන් කටයුතු කරනවා නම් අර තෘෂ්ණාව කියන තැන ප්‍රඥාව පහළ වෙනවා. මේ නිසා වගකීම වඩ වඩාත් යෝගාවචරයාටම කරගන්න. මේ පැවැදීම අනුව බුද්ධ දේශනාව තමන්ගේ ඇස් පන පිට තමන්ගේම දේහයෙන් තමන්ගේම දහඩියෙන් තමන්ගේම ස්පර්ශාවෙන් තමන්ගේම ප්‍රඥාවෙන් ඉස්සරවා ගන්න පුළුවන් මේ නිසා ඉතාමත්ම ක්ෂණයක ඇති වටිනාකම අපට ඉදිරිපත් වෙන භාවනා ජීවිතයේදී ඉදිරිපත් වෙන එක ක්ෂණයක ඇති වටිනාකම යෝගාවචරයට දවසින් දවස තේරෙනකොට තේරෙනකොට මේ වේදනාව මම ජය ගනිමි ඉදිරියටම යමි කියන විශාල ශ්‍රද්ධාවකින් ඉදිරියට කරගෙන යන්න පුළුවන්. එහෙම යන්න යන්න ගත වෙන මොහොතක් මොහොතක් පාසා වේදනාවේ කෘත්‍යය විවිධ ලෙස විචිත්‍ර ලෙස වහවා ඒ මොහොතේ වැටෙන්න පටන් ගන්නවා. එතකොට අර කියන කුෂ්ණාව, අර කියන උපාදානෙ, අර කියන අවිද්‍යාව නැති වෙන නිසා කර්ම රැස්වීමක් සිදු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සිදු වෙනවා සිදු වෙන්නේ ද්වේෂයේ පදනම් කරගත්ත අකුසල කර්ම. ඒ විතරක් නෙවෙයි මෙතන තියෙන අතිරිය මෙතන තියෙන වැදගත්කම තමයි කුසල කර්ම සිද්ධ වෙන්නේ නැහැ. එවැනි විදිහට හරියටම වේදනාවට හිත එල්ල කරගෙන මූණට මූණ දාලා පූර්ණ හිතකින් නොබිදි නොකැඩි නොවිසිරෙන සමාධිමත් හිතකින් මෙනෙහි කරගෙන යනකොට වටගාමී කෙලෙස් රැස් වෙන්නේ නැහැ වටගාමී කුසල රැස් වෙන්නේ. ඒ නිසා ඒ ක්ෂණයේ ඒ ක්ෂණයෙන්ම දැවිලා ආයේ ඒකේ මණ්ඩි වැහිල්ලක් නැහැ. කහට බැඳිල්ලක් නැහැ. ගන්ධ සුවඳක් ඉතුරු වෙන්නේ නැහැ. එතනම කපුරු පිටුවා. මෙන්න මේ අවස්ථාවට කියනවා විපස්සනා විවහාරය අනුව ක්‍රියාසිතක් පහළ වෙනවා කියන්නේ. මේ නිසා මේ මොහොතේ කිසියම් කර්මයක් රැස් වෙන්නේ නැහැ. කුසල කර්ම රැස් වෙන්නේ නැහැ, අකුසල කර්ම රැස් වෙන්නේ නැහැ. එහෙමනම් විපාක නැහැ. මේ විදිහට තමයි යෝගාවචරය මේ තමන්ගේ කෙලෙස් වටය වර්තමානයේ තමන්ට ඉනබිච්ච මොහොතේ සිට මිදලන්නේ. මේ වැඩපිළිවෙල තේරුම් අරගන්නට බාහිර ලෝකේ උපමාවක් නැවත අපි ඉදිරිපත් කරගත්තොත් අපි හිතමු කෙනෙකුට බාහිර විස බීජයක් ශරීරගත වෙලා රෝගයක් හට ගන්නවා මේ රෝගියා වෛද්‍ය විශේෂඥයෙක් ළඟට අරගෙන ගියාම මේ රෝගය දන්නේ නැත්නම් අහලා නැත්නම් මේ රෝගියාගෙන්ම මේ විස බීජ ටිකක් මේ වෛද්‍යවරයා අරගෙන අර විස බීජ ටික වවන. වවලා මේ විස බීජේ මරන්න පුළුවන් ප්‍රතිජීවී බැක්ටීරියා జాතියක් නම් දිලීර జాතියක් නම් වෛරසයක් නම් ඒ జాතියේම සතුරු වෛරසයක් සතුරු බැක්ටීරියාවෙක් සතුරු දිලීරයක් හොයාගන්න. හොයාගෙන ඒ සතුරු බලය ශක්තිය සාරය අරගන්න. අරගෙන අර යෝගාවට මේ ලෙඩාට ඉන්ජෙක්ෂන් මාර්ගයෙන් හෝ වෙන ක්‍රමයකින් ශරීරගත කරනවා. ශරීරගත කරපුවාම ශරීරයේ මේ වෙනකොට කොට කොට දුක් දෙමින් පැවතිච්ච අර ශුද්ධ ජීවියා පිටින් ඇතුළත් කරපු ප්‍රතිජීවියත් එක්ක සටන පටන් ගන්නවා. සටන පටන් අරගෙන ප්‍රතිජීවියා අර ලෙඩ කරන රෝගකාරක විෂ බීජ ආහාර කරගනිමින් සියලු රෝගකාරක විෂ බීජ කාලා දානවා. විනාශ කරලා දානවා. විනාශ කරලා දානකොට දානකොට රෝගියාගේ මෙතෙක් පැවතිච්ච කාය දරත ආදී දරුණු වේදනා ක්‍රමක්‍රමයෙන් සුවයටපත් වෙලා යෝගා වේදාට පහසුවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රතිජීවිය ක්‍රමක්‍රමයෙන් වැඩිලා සම්පූර්ණ රෝගකාරක විස බීජේ නසා දමල අවසානයේ ආහාර නැතිවීම නිසා තමනුත් විනාශ වෙලා ශරීරය නිරෝගී භාවයෙන් නතර වෙනවා. අන්න ඒ වාගේ තමයි අපේ මේ ශරීරයේ අපේ මේ හිත කය කියන సంతානේ බාහිරෙන් ඇතුල් වෙන මේ ඇහිම් දැකීම් ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ ආදී විදිහට එන විස දූලි මේ විස දේවල් ශරීරයට ගිහාම ඒ දේවල් එක ద్వාරයකින් තමයි රිංගවන්නේ ඇහෙන් රිංග ගන්නවා වෙලාවට කණෙන් රිංග ගන්නවා වෙලාවට නාසයෙන් කටෙන් ශරීරයෙන් හිතෙන් ඒ කරලා මුළු సంతාණයම ලෙඩ කරනවා. ලෙඩ කරලා ඒ විස දූලිය බාහිරෙන් දිගටම ඇතුල් වෙන තාකල් අසාධ්‍ය තත්ත්වයටපත් වෙනවා. මේ නිසා බාහිරෙන් කොච්චර જાති කෙරුවත් ඇතුළතින් මොන જાති කෙරුවත් ගොඩ ගන්න බෑ. ගොඩ ගන්න නම් අර විස බීජයේ වගේම ප්‍රතිජීවියක් මේකට ලං කරලා දෙන්න ඕන. මේක පිළිබඳව මේ බුද්ධ කල්පයේ මේ බුද්ධ කල්පයේ පහළ වෙච්ච පළවෙනිම විශේෂඥ වෛද්‍යවරයා තමයි අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මේ කෙලෙස් පිළිබඳ දීර්ඝ පරිශන කරා. සාරාංශික කල්පලක්ෂයක් කරපු පරිශනයන් අය අවුරුද්දක් කරපු දුෂ්කර වතත් නිසා උන්වහන්සේ කෙලෙස් පිළිසිඳ දැනගත්තා. දැනගෙන උන්වහන්සේ තේරුම් අරගත්තා මේ කෙලෙස් වලට ප්‍රතිජීවියක් වර්තමාන මොහොත පිළිබඳව අවදියෙන් සිටීමයි. එව නැත්නම් මේ සඳහා ඇති ප්‍රයෝගය සතිපට්ඨානයයි. මේ සතිපට්ඨාන ප්‍රයෝගය තුල තමයි එන එන කෙලෙස් විස බීජ කා දමන්න පුළුවන්, නසා දමන්න පුළුවන් ප්‍රයෝග ශක්තිය පවතින්නේ. එය නබුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන භාවනාවෙන් ප්‍රධාන ප්‍රයෝග දෙකක් ඉදිරිපත් කරා. එකක් තමයි මේ වෙනතාක් ශරීරගත වී ඇත්තා වූ විස බීජ දුරු කරන හැටි. දෙක විස බීජ ශරීරගත නොවෙන්න හැසිරෙන හැටි. එහෙම නැත්නම් හෙදකමත් උන්වහන්සේ අපිට අනුමත කරා වෙදකමත් අනුමත කරා. නමුත් අහලා තියෙනවානේ කවුරුත් හෙදකම වෙදකමට වඩා හොඳයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ක්‍රම දෙකෙන් වටිනාම ක්‍රමය තමයි හෙදකම. හෙදකම නම් රෝග බීජ ඇතුළටපත් නොවන විදිහට හැසිරෙන එකයි. මේකට යෝගාවචර භාෂාවෙන් කියනවා නම් සති සංවරය කියලා කියනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ ඇහැ තමන්ගේ කන, නාසය, දිව, ශරීරය, හිත කියන මේ දේවල් අයාලේ විවෘත කරලා තියලා එන එන තාක් විස බීජ රෝග බාහිර අරගෙන බදාගෙන ඒ අනුව අඬ අඬා පපුවේ අත් දෙක ගා අඬ අඬා ජීවත් වෙනවා වෙනුවට ඇහැ සංවර කරගන්න කන සංවර කරගන්න නාසය සංවර කරගන්න දිව සංවර කරගන්න ශරීරය සංවර කරගන්න හිත සංවර කරගන්න. එයින් කරන්නේ මොනවද? විශාල වශයෙන් අරමුණු වැඩ ගන්න දෙන්න එපා. දකින දකින සෑම දෙයකට මොන රෙක් වගේ ගස්ස ගස ඇහි බලන්ට යන්න එපා බෝල කරකවන්න යන්න එපා ඇහෙන ඇහෙන සෑම දේවල් රස හොය හොය අහන්න යන්න එපා ආග්‍රහණය පිටිපස්සේ දුවන්න එපා රස තෘෂ්ණාව දිගේ රස දිව පිනවන්න යන්න එපා ශරීරයේ ඉරියව් මාරු කිරීමෙන් සැප පහසු ආසන දෙවීමෙන් ආදී විදියට ශරීරයේ පිනවීම කරන්න යන්න එපා හිතට හිත විදින තාලෙට ඒව රස විදිහට යන්න එපා ඒවනි සංවරයක් ඇති කර ගන්න ඕනේ මේ සති සංවරය නිසා බාහිරින් විස බීජ තොග වශයෙන් විශාල වශයෙන් ඇතුල් වීම හැකි ශක්ති ප්‍රමාණයට යම් කිසි කෙනෙක් යෝගාවචරයේ ලෝකෙන් ලැබුවා නම් ලෝක අවබෝධයක් සාමාන්‍ය බුද්ධියක් ඒ බුද්ධිය පාවිච්චි කරලා තොග වශයෙන් විශාල වශයෙන් අපිට ඇතුල් වෙන්න තියෙන මේ සංඥා ප්‍රදේශය කපාහරින්න. කපාහැරලා මේ රෝගේ සනීප කරගන්න තාකල් ඉන්ද්‍රිය සංවරය පවත්වා ගන්න. මේ විදිහට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව විස බීජ ආරක්ෂා වීම බුද්ධ ශාසනයේ ශික්ෂා වශයෙන් සඳහන් කරනවා. සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව වශයෙන්. මේ ළඟට ඒ විදිහට දැන් අපි මේ නිස්සන්න වනේ තෝරාගෙන මේ නිස්සන්න වනේ වනරොදකින් වෙන් කරගෙන අපි මේ අතුරට වෙලා ඉන්නේ ඇහැට දර්ශන අඩු කරගන්නට, කනට ශබ්ද අඩු කරගන්නට, ආග්‍රහණ දිගේ නොයන්ට රස තෘෂ්ණාව අඩු කරගන්නට, ස්පර්ශ අඩු කරගන්නට හිතනවා නතර කරනවා. නැත්නම් ඉබේ හිතේ පහළ වෙන නතර කරන්න. ඒ විදිහට ස්ථානයක් අපි තෝරාගත්තට පස්සේ නමුත් පෙර කර කර්මජාව නිසා අපිට ලැබෙන සුළු සුළු සංඥා නිසා ඊට පස්සේ කෙලෙස් පහළ වෙනවා හිතට. නමුත් ඉන්ද්‍රිය සංවරය ඇති කෙනා දන්නවා කොච්චරනම් සාහනයක් ඉන්ද්‍රිය සංවරය තුලින්ම ගන්න පුළුවන්ද කියලා. නමුත් ඒක ලේසි වැඩක් නෙවෙයි කියන්නේ. ඒ ඉන්ද්‍රිය සංවරයට හුඟා සතිය දිනු කරලා තියෙනවා. සතිය දිනු කරපු කෙනාට මේ සංසාර බය තේරෙන කෙනාට විතරයි ඉන්ද්‍රිය සංවරය කරන්න පුළුවන්. අනික් ඇත්තෝ කරන්නේ රංගපෑමක් විතරයි. නමුත් මුලදී නම් රංගපෑම කරන්න ඕන. රහතන් වහන්සේලමක් විදියට රඟපානවා. රඟපාමින් රඟපාමින් තමන්ගේ සතිය දිනු කරගන්නකොට ඉන්දිය සංවරය තේරුම් ගන්නකොට ඒ වෙන්වීමෙන් ඒ ඉන්දිය සංවරයෙන් ඒ ශික්ෂාවෙන් ලැබෙන ආනිසංස ඒ පුද්ගලයාටයි දැනෙන්නේ. බාහිරයක් තමයි hina වෙන්න පුළුවන්. භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා කියන්නත් පුළුවන්. නමුත් වාසි දන්නා ප්‍රයෝජන දන්නා යෝගාවචරයා ඒ ඉන්දිය සංවරයේ මුලින් අර විදියට රඟපෑමෙන් කරාට පහු වෙනකොට ඒක ශරීරගත වෙනවා, సంతානගත වෙනවා, තමන්ගේ ජීවන රටාවක් බාටපත් වෙනවා. ඒ පුද්ගලයා දන්නවා කොච්චරනම් අර විජේ විස බීජ රාශියක් නතර කරගන්න පුළුවන්ද කියලා. ඊළඟට තමයි ඇතුළතින් පහළ වෙන්නා වූ දැනටමත් වැඩගත් ආ වූ විස බීජ නැසණය කිරීම. මේ තමයි මෙනෙහි කිරීම. වේදනාව මතුවලා තමන්ගේ ශ්‍රද්ධාව, වීර්ය, සතිය ආදී දේවල් ගෙවා දවන විදිහේ, වේලවා දමන විදිහේ දුක් වේදනා මතුවලා එනකොට ඒ අනුව තෘෂ්ණාව පහළ නොවෙන්තන වේදනාව වේදනාව වශයෙන්ම වේදනාව තියෙද්දීම වේදනාවටම හිත තියාගෙන මෙහෙ කරන්න. මෙනෙහි කරනකොට එතනින් තව දුරටත් කෙලෙස් උපදින්න තියෙන අවස්ථාව නතර වෙනවා. ප්‍රිය රූපයක් දැකලා ප්‍රිය රූපයට හිත ගිහිලා තියෙන වෙලාවකන දකින්නවා දකින්නවා දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරනකොට ඒ ප්‍රිය රූපයට ආසා කිරීම ලොල් වීම ආදී විදියට ඇදී යන ගතිය කෙලෙස් පහළ වෙන ගතිය නතර කරගන්න පුළුවන්. ඒ අනුව සතිපට්ඨාන භාවනාව ඇති ප්‍රයෝග ප්‍රධාන වශයෙන් දෙකකට වෙන් කරනවා. එකක් තමයි කෙලෙස් වැඩ නොගන්නා විදිහට ආරක්ෂා කරනවා. ඉද්‍ය දොරවල් දොරටු පාලයන් ලාවා ආරක්ෂා කරනවා. සතිය ආරක්ෂා ලබා දෙනවා. සතියේ ප්‍රතිඋත්පන්න ධර්මයක් තමයි ආරක්ෂපච්චපත්තහන. සතියෙන් හිත ආරක්ෂා කරලා දෙනවා. මේ ළඟට වීර්ය පාවිච්චි කරනවා ඇත්තාවෝ කෙලෙස් මකා අකා දමනවා. අතුරු ආර්ථික රාජධානි. ඒක කරන්නේ කොහොමද? ක්ලේශය හෝ සුඛය හෝ හොඳ හෝ නරක හෝ කල්යාණ ධර්මය හෝ කෙලෙස් ධර්මය හෝ තියේදී ඒ බව මෙනෙහි කිරීම. එතකොට හොඳ ධර්මයක් නම් වට්ටගාමී කුසල කර්ම සිදු වෙන්න පුළුවන් අවස්ථාව මෙනෙහි කිරීමෙන් කපා ගන්නවා. අකුසල ධර්මයක් නම් වට්ටගාමී අකුසල කර්ම සිදු වෙන්න පුළුවන් අවස්ථාව මෙනෙහි කිරීමෙන් කපා ගන්නවා. එතකොට ඒ හිත එවැනි විදිහේ මෙනෙහි කිරීමේ යෙදෙන හිත අර කියන විදිහේ බාහිරින් කෙලෙස් එන්න දෙන්නෙත් නැහැ. අභ්‍යන්තරයේ දැනට මතුවලා තියෙන කෙලෙස් වැවෙන්න වැටෙන්න දෙන්නෙත් නැහැ. මුලින් උදවා තමයි නිසා ඒ ක්ෂණයේ හරියටම වේදනාව තියෙති වේදනාව වේදනාව කියලා හිතෙන්න මෙහිත ධානය වෙනේ කරන මොහොතේ අවිද්‍යාව නැති වෙනවා. විද්‍යාව පහළ වෙලා වේදනාව කියන දේ කෘත්‍ය වටහා ගන්නවා. එතකොට අර විදිහේ ඇතුළත පිටත කෙලෙස් නැතරේ නතර වීම නිසා කෙලෙස් වටය ප්‍රධාන වශයෙන් වියලියනවා. නමුත් මෙනෙහි කිරීම යම් අවස්ථාවක නැද්ද? ඒ අවස්ථාවේදී හිත නැවත අසාධ්‍ය තත්ත්වයකට පත් වෙනවා. මෙනෙහි කිරීම නැති උනායි කියලා කියන්නේ වීර්ය බිඳිය. සතිය බිඳිය. සමාධිය බිඳිය. සමාධිය නැත්නම් ඊටාන සරුබිමක් අපේ හිත කෙලෙස් වලට. ඒ නිසා සමාධිය කැඩෙන අවස්ථාවල් අපි කෙලෙස් වටේට කෙලෙස් ප්‍රතමණයට ඉඩ දීමක් වශයෙන් යෝගාවචරය තේරුම් ගන්නවා. වේදනාදී එන අරමුණු භාවනාවට නම් වගන යම් අවස්ථාවක සුළු සුළු වේදනාවයි ජයගැනීමෙන් ඉදිරියට යන යෝගාවචරයක් නම් මේ ධර්මයේ අහුම්කම් දෙනකොට බොහෝම හොඳට කාරණා වැටෙනවා. ඒ වගේම මීට දරුණු වේදනාවක් මට ආවත් මම ඉවසනවා, දරනවා, මේක මෙනේ කරනවා කියලා අදිස්ථාන ශක්තියකුත් පහළ වෙනවා. මේ වාගෙම තමයි දැකීම විෂය. මේ වාගෙම තමයි ඇසීම විෂය. ආග්‍රහණය, රස බැලීම, හිතට හිතවිලි පහළ වීම කියන කොයි ඉන්ද්‍රිය අරගත්තත් යෝගාවචරය දවසින් දවස දවසින් දවස තමන්ගේ කඩින් මට්ටම ඉහළ ගමනින් භාවනාව ගෙනියනවා. මේ නිසා හරියට විස බීජයක් ශරීරගත වෙලා අසාධ්‍ය තත්ත්වයකටපත් වෙදී යෝගාවචරයට ප්‍රතිජීවකයක් ප්‍රති ශක්තියක් ශරීරගත කරපුවාම ඇතුළෙන්ම අර විස බීජයේ ප්‍රතිජීවියා විසින් නැසාදමලා සුවපත් කරනවා වගේ මේ භාවනාවේදී මෙනෙහි කිරීම මාර්ගයෙන් ඇත්තා වූ කෙලෙස් දුරු කරගෙන යනවා. නමුත් කල්පනා කරන්න ඕන මේ ලෝකයේ ප්‍රතිජීවිව කියන බෙහෙත් පාවිච්චි කරනකොට හරියට මාත්‍රාවක් තියෙනවා. හරියට වෙලාවක් තියෙනවා. යම් කිසි කෙනෙක් යෝගාවචරයේ මේ විදිහේ ප්‍රතිජීවකයක් හා සමාන වූ මේ විපස්සනා උපදේශ මාලාව Tamanට හිතේ තාලට පාවිච්චි කරන්න ගත්තොත් හිතනකොට කම්මැලි හිතනකොට නතර කරන්නයි කරන්නයි ගත්තොත් මොකද වෙන්නේ? හරියට බෙහෙත වරද්දාගෙන අසාධ්‍ය තත්ත්වයකට පත්වෙච්ච කෙනෙක් වගේ මැරෙන කර්ම භාවනා කරනවා. මාසයක් භාවනා කරාට කිසිම ගුණ විශේෂයක් ලබා ගන්න බැහැ. දෙමාසයක් භාවනා කරාට කිසිම ගුණ විශේෂයක් ලබා ගන්න බැහැ. හරියට අර Hindu ආගමේ කියවන් තියෙනවා මගේ නියපොතු අඩි දෙකක් විතර වැඩිනකම් මම දිගටම භාවනා කරා. මගේ කේස් විදුබද ගෑවෙන තක් දිග වෙන තෙක් මම භාවනා කරා කියලා උදම්මන්නේ. නමුත් මේ බුද්ධ ශාසනයේ එහෙම යෝග භාවනා අවුරුදු ගණන් කල්ප ගණන් කරන භාවනාවක් නෙවෙයි. මේකේ තියෙන හත් දවසයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ කාරණාව දැනගෙන ක්‍රමයේ දැනගෙන කෙරුවොත් අත් දවසේ අත් දවසින් මේ විදිහේ කෙලෙස් දුරු කරන්න පුළුවන්. නැත්තම් සුමාන දෙකකින් නැත්තම් මාසෙකින් මේ විදිහට උපරිමේ අවුරුදු 7යි. මේක පිළිබඳව අපේ අපවත් නායක ස්වාමීන් වහන්සේ කියපු වචනයක් තමයි මහා ප්‍රජාපති ගෝතමයේ දාන වාක්‍යයක් දේශනා කරන්නට ඉල්ලලා කියනවා. පහත් භික්ෂුණීන් වහන්සේ මේ බාහිර ශාසනවල අපි මෙතෙක් කල් භාවනා කරා මේ මේ උග්‍රතපස් මෙච්චර කාලයක් රැක්කා කියලා හරියට ආඩම්බර කරනවා. ඒක තමයි ඒගොල්ලන්ට තියෙන ලොකුම ජීවිතේ ලැබපු ලාභේ. නමුත් මේ බුද්ධ ශාසනයේ හත් අවුරුදු මල්වර කුමාරියක් පහත් වෙනවා. ඒ නිසා මේක වහ වහ ප්‍රයෝජන ගන්න පුළුවන් ශාසනයක්. ඒ නිසා මම අසවල් භාවනා මධ්‍යස්ථානයේ මෙච්චර කල් හිටියා. මේ භාවනා මධ්‍යස්ථානයේ මෙච්චර කල් හිටියා කියලා කියන්න වෙන එක අනික් ශාසනවල නම් නම්බුවක් වෙන්න පුළුවන්. නමුත් කාරණාව දන්න මේ බුද්ධ ශාසනය ඉච්ඡිත නංගුවක් කරගන්න අමාරුයි. මොකද මේකේ තියෙන ක්ෂණයෙන් ක්ෂණයට දැන දැන කෙලස් කපා හරින්න තමන් ඉදේ යන ගමන. එහෙමනම් ක්‍රමේ දරගන්න. එහෙමනම් මේ දෙහෙතේ කොයිතරම් වටිනා ගුණ සහිත බේතක්ද කියලා දැනගන්න ඕනේ, මාත්‍රාව දැනගන්න ඕනේ, වේලාව දැනගන්න ඕනේ. එහෙම එහෙම වුණොත් වේදාගෙනත් බෙහෙත ගැනත් තමන්ට විශාල ශ්‍රද්ධාවක්, විශාල පිළිගැනීමක් කෙනෙකුට කියන්න පුළුවන් ශක්තියක් පහළ වෙනවා. අසවල් බෙහෙත අසවල් වේද මහත්යමට දුන්නා මෙතර මෙතර අසනීය තිබුණ රෝග රෝග ලක්ෂණ වහාම සුව වුණා ඉක්මනින් සනීප වුණා කියලා කියනවා. එහෙම නැතුව මතක් වෙනකොට බෙහෙත දෙකොටසක් පාවිච්චි කරනවා අමතක වෙච්චාම අමතක කරනවා. එහෙම නැත්නම් දවසට දෙතරයක් ගන්න කිව්වම එක සැරයක් ගන්න. කොහොම කරන්නේ ගියාම වෙන්නේ මොකද? ඇතුවම් බහිනවා කියලා දෙයක් වෙනවා. නැත්නම් මෙත් ඇහි වෙනවා කියලා කියනවා. රෝගයේ දිගින් දිගට යනවා බෙහෙත අහන්න නැතුව ඉඳ පටන් ගන්නවා. ඒ පුද්ගලයාට ටික දවසක් යනකොට බෙහෙත පිළිබඳ සැක පහළ වෙනවා. මේ බෙහෙත මෙච්චර හොඳයි කියලා කිව්වා මෙච්චර වියදම් වුණා මෙච්චර විශේෂඥයෙක් යෝජනා කරත් මේකෙන් ගුණ නැහැ. ඉතින් ඒ පුද්ගලයා තව මේ බෙහෙත පාවිච්චි කෙනෙක් ළඟට ගියාම මේ මේ උන්න හැටත් අර ලෙඩේ තියනද? ඔව් මේ. අර දොස්තර මහත්තයා හම්බුනේ ඔව් මේ. මේ බෙහෙත දුන්නද? ඔව් මේ. පාවිච්චි කරනවද? කරනවා. ආනේ ඒක හරියන එකක් නෑ. මම මේ පාවිච්චි කරා මටත් වැරදිලා ඉන්නේ කියලා අර කරන මනුස්සයා ළඟට ගිහිල්ලා අර විෂ කියනවා. නමුත් මේ මනුස්සයා පාවිච්චි කරන මනුස්සයා වෙලාව බලලා ප්‍රමාණය බලලා පාවිච්චි නොකර මමත් පාවිච්චි කරනවා කියලා තමයි කියන්නේ. අන්න එහෙම තමයි මේ සතිපට්ඨාන වැඩපිළිවෙල වගකීමෙන් පාර ගන්න ඕන කියන්නේ. මේක අත්හදා බලල ප්‍රතිඵල සහිත ක්‍රම. ඒ නිසා මේක පිළිබඳව සැකයේ පහළ වෙනවනම් ඒ තමන් නියම ප්‍රමාණයට නියම වේලාවට මාත්‍රාවට වැඩ නොකර නිසායි. ඒ නිසා මේ වාගේ අද්දුට ප්‍රතිඵල ඇති භාවනා ක්‍රම කරන වේලාවට තමයි කැපවීම තියෙන්න ඕන. ධර්ම ගෞරවයේ තියෙන්න ඕන. ගෞරවයේ තියෙන්න ඕන දෙන උපදේශ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඒ ශක්තිය ඒ ගෞරවයේ ඇදහිීම සැලකිලිමත් තම එන්නේ Taman කොච්චරනම් සංසාරට බයද කියන එක මත. එහෙම නැත්නම් මේ ගුරුවරයාගේ ක්‍රමයේ ඇති තෙදක් වෙන බලයක් නිසා නෙවෙයි. Taman කොච්චර සංසාරයට බයද එහෙමනම් මේ බෙහෙත යෙමුදනේ බාරගෙන කරනවා. ඒ වගේම තමයි සමහර බෙහෙත් කියනවා කරට ගන්නවා. ඒ වාගේ නිසා සමහර උපදේශ තියෙනවා හරියට නොදැන නොතේරී දෙන උපදේශ. ඒව රකින්න ගියාම ඒව ප්‍රතිපදා ආරක්ෂා කරන්න ගියාම ඒ අනුව කටයුතු කරන්න ගියාම ප්‍රතිජීවයානිසත් ලෙඩ හැදෙනවා. ලෙඩේ නිසත් ලෙඩ හැදෙනවා. තිබුණ සත්‍යෙමුත් පිළියෙනවා. ඒ නිසා නියම බෙහෙත වෙන්න ඒ බෙහෙත පාවිච්චි කරන වෙලාවේ ධනං හරි කියලා විශේෂයෙන්ම යෝගාවචරය ප්‍රමාණ දැනගන්න ඕනේ වේලාව දැනගන්න ඕනේ ගෞරවයෙන් පාවිච්චි කරන්න. පාවිච්චි කරනවා නම් ಗುಣ විශේෂ තියෙනවා. ඒ වාගේම තමයි යෝගාවචරය නොනිමි වීර්යයෙන් හරිය නිවැරදි එල්ලේකින් වේදනාව මතුවෙච්ච වෙලාවේදී හරියට වේදනාවට හිත යොමු කරලා මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියොත් ඒ පරියන්කයේදීම වේදනාව පිළිබඳව නියම අවබෝධය වේදනාව පිළිබඳ කෘත්‍යය වටහා ගන්නවා. වටහා ගැනීමෙම කියනා වූ සම්‍යක් දෘෂ්ටිය නිසා අපටිපටි අවිද්‍යාව දුර වෙනවා. ඇත්ත ඇති හැටියෙන් දැන ගැනීම පහළ වෙනවා. නාම රූප ධර්මිය වැටහෙනවා. මේ නාම රූප ධර්මිය දුකයි කියලා බාර ගන්නවා. එහෙම නැතුව ඉරියව් වෙනස් කරා නම් මට සැපයක් ගන්න තිබුණ අපරාධ මම ඉරියව් වෙනස් කරනකොට හිත පිටා දුකකටපත් වුණා කියලා තෘෂ්ණාව පහළ වෙනවා. නියම தත්ත්වේ පහළ වෙනකොට තෘෂ්ණාව ක්ෂය වෙනවා. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යයෙන් වශයෙන් වටහා ගන්නකොට සමුදය සත්‍යයේ එතනම ගෙවිලා ඒ කියන්නේ කර්ම රැස්වීමක් නැතුව යන. ඉතල කර්ම අකුසල කර්ම රැස්වීමක් නැති වෙනකොට නිරෝධය එතනම පහළ වෙනවා. එදා අපි ධර්ම දේශනාව ආසන්න භාගයේදී මතක් කරගත්තා වගේ ඒ විදිහට වේදනාව පහළ වෙලා තියෙද්දීම වේදනාවට හිත යොදාගෙන වීර්යයෙන් නියම එල්ලේකින් භාවනාව ගෙනියනකොට ඒ භාවනාවේ ඒ ක්ෂණය තුළ මාර්ගාංග පහක් සම්පූර්ණ වෙනවා. අපි දැන් කිය විදිහට සංඥා දෘෂ්ටිය පහළ වෙනවා. මේ වේදනාවේ මේ වේදනාවේ යථා ස්වභාවය ඒ කුසලොත් නැහැ අකුසලොත් නැහැ. වේදනා ස්වરૂපේ ස්වභාවය. ඒක දැන ගැනීම කියන්නේ තවත් ස්වરૂපයක්. ඒකත් මනුස්ස හිතකට කරන්න පුළුවන් දෙයක්. ඒකත් දැන් සිද්ධ වෙනවා. ඒ නිසා වේදනාව මේ කපද්දි, වේදනාව කොටද්දි, වේදනාව උණු කරද්දි, දවද්දි, පුරුස්සද්දි යෝගාවචරය ඒ දිහා බලාගෙන ඉන්නකොට දුක්ඛ සත්‍යය රූප නාම ධර්ම වශයෙන් වැටෙනකොට සමුදේ සත්‍ය දුර වෙනවා. ඒ දැන ගැනීම රූප ධර්ම පිළිබඳව නැත්නම් දුක්ඛ සත්‍ය පිළිබඳව නානා පැති වලින් විවිධ දේශ වලින් දැන ගැනීමට කියනවා විපස්සනාව. දකින්නව විවිධ දේශ දකින්නවා. දෘෂ්ටි කෝණ මාරු කරමින් දකින්න. දකින්ත දකින්ත විද්‍යාව වැඩෙන්න වැඩෙන්න අවිද්‍යාවට තනක් නැති වෙනවා. මේ විදිහට සංඥා දිට්ඨිය වැඩි වීම ඒ මෙනෙහි කරන ක්ෂණය තුල සිද්ධ වෙනවා. ඒ සම්‍යක් දික්කිය තව තවත් පෝෂණය වෙන්න නම් ඒ අරමුණටම හිත යොමු වෙන්න ඕනේ, එල්ල වෙන්න ඕනේ. මේකට කියනවා සංකප්පය කියලා. නියම සංකල්පය කියනවා. මේක දැම්මට දුක්ඛ සත්‍ය ආબોධ වෙන මොහොතක් මේ මොහොත තව එක මොහොතකින් වැඩි වුණොත් මගේ සම්මා දිට්ඨිය තවත් ඝන බහල වෙනවා තර වෙනවා. ඒ නිසා ඒයටම හිත යොමු කරනවා සම්මා සංකප්පය යොමු කරනවා. එතකොට ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ වෙනවා. ප්‍රඥා ස්කන්ධය සම්පූර්ණ වෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප. මේ විදිහට වෙන්න නම් හොඳේ සමාධි හිතක් ක්ෂණික වශයෙන් පහළ වෙලා තියෙනවා. ඒ ක්ෂණික වශයෙන් පහළ වෙච්ච සමාධිය ආරක්ෂා වෙනවා. ඒක දැන් ඇති කියලා නතර කරුවොත් එතනින්ම අර සත්ක්‍රියාව බිඳිලා යනවා. ඒ නිසා සමාධි ස්කන්ධය සම්පූර්ණ වෙලා තිබුණොත් තමයි පඤ්ඤා ස්කන්ධය පහළ වෙන්නේ. මේ සමාධිය පහළ වෙන්නේ නැහැ සතියේ. වේදනාව තියේදී කල්පනා කරගෙන හිටියට වේදනාව යථා ස්වરૂපය අවබෝධ වෙන්නේ නැහැ. වේදනාව තියේදී මේක මට නොදකින් නොපතන් නොවේවා කියන හැඟීම තියනවනම් වේදනාව පිළිබඳ යථාභෝධය පහළ වෙන්නේ නැහැ. මට මේ වේදනාව වේවා මට මේ වේදනාව ඕනයි කියලා ආසාවක් තුනට පහළ වෙන්නේ නැහැ. වේදනාව වේදනාව වශයෙන් ස්වභාවික වශයෙන් දැක ගන්නවා කියන සතිය කියන්නේ. එළඹ සිටි සීයකේ. අන්නේ සීය නැත්නම් සමාධිය පහළ වෙන්නේ නැහැ. මේ සතිය පහළ වෙන්නේ නැහැ. නැවත නැවතත් ඒ අරමුණ කෙරෙහි හිතන එක. නැවත නැවතත් එකම අරමුණේ හිත යොදවන විශේෂයෙන්ම මේ වගේ දුක් වේදනා දෙන අරමුණක හිත යොදවන කියනවා වීරිය කියන ව්‍යායාමය කියන ශක්තිය කියන මේ විදිහට නියම ව්‍යායාමයේ පැවතීමද කියනවා සම්මා වායාම ඒ නිසා සම්මා වායාම සම්මා සති නිසායි සම්මා සමාධිය පහළ වෙන්නේ ඒ පහළ වුණොත් තමයි සම්මා දිට්ඨිය පහළ වෙන්නේ ඒ අනුව තමයි නැවත නැවතත් එහිම හිත යොදවන්න පුළුවන් වෙන්නේ එතකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා ආය වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ පංචාංග සම ආර්ය මාර්ගයේ හරි සාර්ථක එක මෙනෙහි කිරීමත් තුළ සිද්ධ වෙනවා. ඉතින් විනා තප්පරයට එක සැරයක් කරනවා නම් ඒ යෝගාවචරය තප්පරයට එක වාරයක් කෙලස් කපා ගන්නවා. තප්පර දෙකක් කරනවා නම් දෙවාරයක් කපා ගන්නවා. තප්පරයට එක ගානේ වාරේ සත් විනාඩියක් භාවනා කරන 60 වාරයක් කෙලස් සිදුවේ. විනාඩි 5ක් භාවනා කරන නම් 300 වාරයක්. පැයකට 3600 වාරයක්. Taman ගණන් කරලා බලන්න. ඒ තරම්ම අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. නමුත් අපි තේරුම් අරගන්න ඕනේ අර විස බීජේ නැසන ප්‍රතිජීවයාගේ ශක්තිය කොයිතරම් වැඩිද ඒ තාක්ෂණයට ප්‍රතිජීවයා විශේෂයෙන් ඉක්මනට විස බීජේ මරා දමනවා. ඒ වගේම තමයි වේදනාව මෙහෙන් අපිව තවත්දි, දාවත්දි, කපද්දි, කොටද්දි මෙනෙහි කරන හිත බයගුලුව නම් ඉදිරියට යන්නේ. පසුබාමින් නම් පස්ස බල බලා යන්නේ. වේදනාව ජය ගන්න. ඒ නිසා මෙනෙහි කරන හිත ශක්තිමත් වෙන්න ඕන. මෙනෙහි කරන හිත ශක්තිමත් වුණොත් වේදනාව ජය ගන්න පුළුවන්. මොකද්ද මේ ශක්තිය? මේකට කියනවා පංච බල පංච ඉන්ද්‍රිය. පංච බලය. සත්‍හ බලය, සති බලය, විරිය බලය, සමාධි බලය, ප්‍රඥා බලය. යෝගාවචරයාගේ හිත මේ සද්ධාවෙන් වැඩෙනවනම් මේ සතියෙන් වැඩෙනවනම් මේ සමාධියෙන් වැඩෙනවනම් වීර්යයෙන් වැඩෙනවනම් ප්‍රඥාවෙන් වැඩෙනවනම් වේදනාව ජය ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාර්ථක සෑම ප්‍රයත්නයකින්ම නැවත නැවතත් Tamanගේම ශ්‍රද්ධාව ඇතුළතින් පණගන්නේ. වේදනාව ජයගත්ත මොහොතක දවසක් දෙකක් පවතින තරමට හිත කුල්මත් භාවයක් තියෙන විශ්වාසවන්ත භාවයක් පහළ වෙනවා. මේ බෙහෙත හරි විස බීජේ නැතුණා කියලා. ඒ වාගේ මේ මගේ දුක් වේදනාව යටපත් වුණා සතිය ඉස්මතු වුණා කියලා ශ්‍රද්ධාව අභ්‍යන්තරව පහළ වෙනකොට ඒ ශ්‍රද්ධාවට අපි කියනවා ඕකප්පන ශ්‍රද්ධාව. තමන් වශයෙන්ම ධර්මයේ අත්දැකීම් ගන්න ශ්‍රද්ධාව. ඒ සද්ධාව පහළ වෙනකොට කුසල ඡන්දය පහළ වෙනවා. මට තවත් දුකක් ආවත් ඉඳ ගන්න පුළුවන් කියලා. ඒ කුසල ඡන්දය කියලා කියන්නේ ව්‍යායාමයේ පිළිබඳව හොඳ ශක්තිය. නැවත නැවතත් මෙනෙහි කරන්න පුළුවන්. ඒ අනුව ව්‍යායාමයේ පහළ වෙනකොට නැවත නැවත මහන්සි වෙනකොට සතිය වැඩි. සතිය ව්‍යායාමය දෙක එකට යනකොට සමාධිය වැඩි. සමාධිය හිතේ ප්‍රඥාව පහළ වෙනවා. මේ විදිහේ එකින් එකට එකින් එකට තල්ලු වෙලා යන සාර්ථක මොහොතක් පාස භාවනාව ඉදිරියට ඇදෙනවා. මේ නිසා යෝගාවචරය කල්පනා කරගන්න ඕනේ මේ අපි මේ විඳිනා වූ සංසාරයේ විසම චක්‍රයේ විඳින්ට අද අපිට මේ ඉදිරිපත් වෙන දුක් කරදර වලට පෙලෙන්න එපා. ඒවට යට වෙන්න එපා. ඒව අනුව කෑකොත් සංගහන දුවන්ට අඬන්න යන්න එපා. ඒව ඉවසන්න ඕනේ. කොච්චර දරුණුවක් ඉවසන්න ඕනේ. මොකද ඒකට අපි වගේ කියන්න ඕනේ. ඒ ඉවසගෙන ලැබෙන ස්පාසුව තුල පුළුවන් තරම් අරමුණකට හිත යෙදීම, අඛණ්ඩව යෙදීම, එල්ල කිරීම පුහුණු කරනවා නම් අපි ප්‍රතිශක්තියක් හරියට ගත්ත කෙනෙක් වගේ වෙනවා. පිළිපන්න පුද්ගලයන් බවට පත් වෙනවා. පත් වෙලා අපේ ප්‍රශ්න අපිම විසඳගෙන අපේ ගුරුවරු අපිම වෙන භාවනා ක්‍රමයක් අපි මේ කරගෙන යන්නේ. ඒ නිසා සංසාරේ පැවැත්ම පිළිබඳව කාටවත් දොස් කියන්න බෑ. අද පැමිණලා තියෙන දේ පිළිබඳව අනුන්ගේ දොස් හොයන්න බෑ. අපිම වගකීම බාර අරගෙන මේ විදිහට ඉදිරියට කරගෙන යනවනම් මේ විපස්සනා කියන ප්‍රයෝගය ක්‍රම දෙකකින් වැඩ කිරීම නිසා ප්‍රධාන වශයෙන්ම අවිද්‍යාව දුර අවිද්‍යාව දුරු වුණොත් ආයේ ඒක පිළිබඳ තෘෂ්ණාවක් පහළ වෙන්නේ නැහැ. තෘෂ්ණාවක් නැත්නම් ආය අල්ල බදා ගැනීමක් විශේෂ සතු කර ගැනීමක් නැහැ, උපාදානයක් නැහැ. ඒ අනුව කුසල කර්ම අකුසල කර්ම ගෙවි යන නිසා විපාක වශයෙන් නැතුවයි. මේ අනුව කරුණු කාරණා තේරුම් ගත්තොත් තමයි කරන වැඩේ නියම එල්ලයකින් කරන්න පුළුවන්. අතන හැර කරන්න පුළුවන්. මේ ධර්ම දේශනා පැවැත්වීමෙන් බලාපොරොත්තු වෙන්නේ අන්නේ ඒ විදිහේ සද්ධාදී ඉන්ද්‍රියන් වැඩෙන කුසල ඡන්දේ වැඩෙන ප්‍රයත්නයක්. ඒ නිසා සෑම සීල දෙනෙක්ම තමන්ගේ ශක්ති ප්‍රමාණයට මේ ධර්මයේ උකහාගෙන දැනගෙන තමන් මේ අද කරගෙන යනා වූ භාවනාවට අනුයුක්ත කරගනිත්වා එසේ කර ගැනීමෙන් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී බල ධර්ම ඒකාන්තයෙන් වඩා ගැනීමට ලැබීමෙන් තමයි ප්‍රාර්ථනා කරන්නා වූ යම් උතුම් සාන්ත වූ නිවිච්ච ස්වરૂපය බලාපොරොත්තු වෙනවද ඒ தත්වයට වහ වහාපත් වීමට මේ ක්ෂණයත් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා මම මේ ධර්ම දේශනාව අදට සමාප්ත කරනවා